ධර්මානුශාසනාව අද රාත්‍රී මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා වැඩම කළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පඬිත පූජනීය තලගල ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගය ගොඩනැංවෙන ආකාරය පිළිබඳවයි අද ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයන්න් වහන්සේ විසින් සිදු කරනු ලබන්නේ. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතු ආරහතු සම්මා සංබුද්දස්ස සාදු සාදු සාදු ඉමානි පංච භයානි වේරාණි උපසංතානි හොಂತಿ චතෝ හි සෝතාපට්ඨියං ඒහි සමංනාගතු හෝති අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝති සුප්පටි විද්දෝ සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ නියතු සංඝෝධි පරායනෝති සාදු සාදු සාදු සද්ධර්ම ශ්‍රවණා පිලාසි සදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නතුනි අද ලෝතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා සාංශාරික විමුක්තිය සාක්ෂාත් කරගනිමින් බෞද්ධයන් හැටියට මේ සසර ගමනෙන් ඈතර වීමේ ගමන් මගේ පළමු වන ඉලක්කය හැටියට තෝරාගෙන තිබෙන සෝතාපන්න ආර්ය තත්වයට පත්වීමේ වැඩපිළිවෙල ඉගෙනගෙන හදාරලා ඒ වැඩපිළිවෙල තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්නට සම්බන්ධ කරගන්නට ඔබ බලාපොරොත්තු වෙමි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයම පොදුවේ අරගෙන බැලුවහම මේ සසර කතරෙන් එතර වෙන ගමන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ මනාව ලෝකයාට දේශනා කරලා තිබෙන්නේ. ඒ ගමන් මඟ හදාරන ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව Tamange ජීවිතයට ඒ ධර්ම මාර්ගය සම්බන්ධ කරගෙන සෝවාන් ආදී මාර්ග අනුපිළිවෙලින් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී වශයෙන් අවසානයේදී අරහත් මාර්ගඵලයේ කරා කෙමින් කෙමින් ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන ආකාරයටයි බුදුරජාණන් වහන්සේ මේ දහං මාවත අපට හඳුන්වලා දීලා තිබේ. අද දවසේ මේ සදහවත් පින්නතුන් බලාපොරොත්තු වෙන්නේ ඒ ආර්ය මාර්ගයේ පළමුවන සම්දිස්ථානේ සෝවාන් මාර්ගඥාණය කොහොමද සාක්ෂාත් කරගන්නේ කියලා කරුණු කාරණා දැනගන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන කෙනෙකුට ඒ නිසි ගමන් මාර්ගයේහි සම්දිස්ථානයන් පසු කරගෙන ඉදිරියට ගමන් කරනවා නම් අද මේ වර්තමාන සමයේදී උවත් මගඵල නිවන් සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව මෙලව ජීවිතය සකස් කරගෙන සාර්ථක ජීවිතයක් බවට පත් කරගෙන මේ ගත කරන මෙලව ජීවිතය සැනසිලිදායක වූ සාර්ථක මිනිස් ජීවිතයක් බවට පත් කරගන්නට ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම අවවාදයන් අපට උපකාර වෙනවා. දහම් ශ්‍රවණී කරන වෙලාවේදී ඔබ දහම් ශ්‍රවණී කරන්න. ඒ ලෝකෝත්තර විමුක්තිය සාක්ෂාත් කර ගැනීමේ අරමුණක් ඇති කරගෙන ඒ වගේම මෙලොව වශයෙන් ලෞකික ජීවිතය සාර්ථක කරගෙන මෙලොව ජීවිතය සැනසෙලිදායක බෞද්ධ ජීවිතයක් බවට පරිවර්තනය කරගන්නට. ඒ වගේම අපිට නිවන් අවබෝධ කරගන්නට බැරි වුණොත් මේ සංසාරේ තවදුරටත් ඉදිරියට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ සංසාරේ ගමන් කරද්දී උපනුපන් භවයක් පාසා යහපත් ත්‍ත්වයන්ට අපිටපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. යහපත් ආත්ම භාවයන් හිමි කරගන්න පුළුවන්කම ලැබෙනවා නම් ඒ තුලින් සසර ගමන සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා දහම් ශ්‍රවණය කරන වෙලාවේ මේ ශ්‍රවණය කරන ධර්ම කාරණා සමූහය මගේ සසර ගමන සාර්ථක කරගන්න. ඊවන දක්වා ගමන් කරන සාංශාරික ජීවිතේ යහපත් වූ සැනසිලිදායක ජීවිතයක් බවට පත් කරගන්න. ඒකාන්තයෙන්ම හැකියාව ලැබේවා කියන අදිෂ්ඨානයත් ඇති කරගෙනයි දහම් ශ්‍රවණය කරන්න ඕන කරන්නේ. සෝවාන් වීමේ ගමන් මාර්ගය ඔබට පැහැදිලි කර දීම සඳහා මා තෝරාගත්ත මේ දහම් පාඨේ ත්‍රිපිටක ධර්මයේහි සංයුක්ත නිකායේ සෝතාපට්ඨ සංයුත්තේටයි අන්තර්ගත වෙන්නේ. ඒ සෝතාපට්ටි සංයුත්තේ තිබෙනවා සරකාණි වර්ගය කියලා වෙනම සූත්‍ර දේශනා රාශියක් ඒක රාශි කරලා වර්ගයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සරකාණි වර්ගයේ තිබෙන බික්ඛු සූත්‍රය කියන වැදගත් සූත්‍ර දේශනාවේ එක්තරා පාඩයක් මා මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලා පිරිසක් අරභයා ඒ භික්ෂුන් වහන්සේලාට අවවාද අනුශාසනා කරමින් සිටින අතර තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්න යෙදුනේ. සවැත් නුවර දෙවුරම් මෙහෙර වැඩ වාසය කරන ලෝතර බුදුරජාණන් වහන්සේ විශාල වික්ෂුන් වහන්සේලා පිරිසකට ධර්ම දේශනා කරමින් සිටින වේලාව. මේ භික්ෂු සූත්‍රය නමින් හඳුන්වන සූත්‍ර දේශනාව දේශනා කළේ. මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරනවා ඉමානි පංච භයානි වේරාණි රූපසංතානියොන්ති ඔබට මේ සංසාර දුකෙන් ඈතර වෙලා සෝවාන් මාර්ගඥානයටපත් වෙන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රියාකාරකම් සමූහයක් තිබෙනවා ඒ ක්‍රියාකාරකම් සමූහය අතර පළවෙනි ක්‍රියාව තමයි පංච භයානි වේරාණි රූපසංතානි හොಂತಿ. පංච භය වෛර හිතෙන් ඈත් කර දෙමින්. පංච භය වෛර කියලා මෙතන සඳහන් කරන්නේ පස් පවකට. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා ඇසිරීම, ඒ වගේම බොරු කීම, ඒ වගේම සුරාපානය කියන මේ කාරණා පහ පංච භය වෛරය කියන නාමයෙන් තමයි සූත්‍ර පිටකයේදී බොහෝ අවස්ථාවලදී හඳුන්වලා දීලා තිබෙන්නේ. මේ දුෂ්චරිතයන් පහ මේ පස්පව් මේ ටික අත්හරින්න පුළුවන්කම ලැබෙනවා. මේකෙන් ඈත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ පංච භය වෛර දුරු කිරීම කියලා දේශනා කොට වදාළා. මේක තමයි සෝවාන් වෙන කෙනෙක් තුල පිහිටන්ට ඕන කරන පළමුවෙන් කාරණාව. ඊළඟට සතෝහි සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති. සෝවාන් මාර්ගයටපත් වෙන පුද්ගලයෙක් තුල තිබිය යුතු තවත් වැදගත් කාරණා හතරක් චතුහි සෝතාපට්ටි අංගේහි කියන නාමයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. විවිධ සූත්‍ර දේශනාවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කියන අංග හතර කෙනෙක් ළඟ තිබෙනවා නම් ඒක සෝතාපට්ටි මාර්ගයේ ගමන් කරන පුද්ගලයෙක් තුල තිබිය යුතු සුවිශේෂී කාරණා සමූහයක්. මේ කාරණා සමූහය Tamanගේ ජීවිතයට බද්ධ කරගත්තා නම් සම්බන්ධ කරගත්තා නම් ඉවන් කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා සෝවාන් මාර්ගයට ඵලයටපත් වෙන්නට. මේ අංග අතර සෝතාපට්ටි අංග වල පළවෙනි අංගයේ හැටියට බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා දැනගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධය පිළිබඳව වැටහීමක් අවබෝධයක් ඇති කරගන්න. ඒ අරහන් ආදී ගුණයන්ගෙන් සමන්නාගත වූ ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවිච්ඡ ප්‍රසාදේ නොසැලෙන ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා නම් ඒ තමයි සෝවාන් වීමට අවශ්‍ය කරන පළවෙනි සාධකය. බුදුරජාණන් වහන්සේගේ ගුණය ගැන විශ්වාසයක් ඇති කරගෙන ඒ ගුණය ස්ථිරසාරව තමාගේ సంతානිය තුල පිහිටව ගන්නට පුළුවන්කම තිබෙනවා නම් බුදුරජාණන් වහන්සේ අරහන් ආදී ගුණයන්ගෙන් සමන්විතයි කියන්නේ. මේ ඒකාන්ත විශ්වාසය තමාගේ సంతානිය තුල ගොඩනගා ගත්තා නම් එය සෝතාපට්ටි අංග අතර පළවෙනි අංගයේ බවට පත් වෙනවා. මේ අංගය ඇති කර ගන්නට නම් අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ හදාරන්නට ඕනේ, ඉගෙන ගන්නට ඕනේ. උන්වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්තයේ බුදුගුණ සමූහය රහතන් වහන්සේලා විසින් අටුවා ටීකාවලදී පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා ප්‍රධාන ගුණ නවයක් හැටියට. අපි නව අරහාදී බුදුගුණ කියලා ඉගෙන ගන්න මේ ගුණ සමූහය. ඒ ගුණ අතර පළවෙනි ගුණය තමයි අරහං කියන ගුණය. බුදුරජාණන් වහන්සේ සියලු ලෝවැසියාගේ ආමිෂ ප්‍රතිපත්ති පූජා ලබන්න සුදුසුයි. ඒ සුදුසු බව මේ අරහං කියන පාළි වචනයෙන් විස්තර කෙරෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙසුන් දුරු කළ උත්තමයන් වහන්සේ කෙනෙක්. ලෝභාදී සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම දුරු කළ නිසා සියලු කෙලෙසුන් නැසූ හේයින් බුදුරජාණන් වහන්සේට මේ අරහං කියන නාමය භාවිතා කරනවා. ඒ නිසා බෞද්ධ පින්නතුන් බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරු වුණා කියන මේ කාරණාව ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති කරගත්ත අචල වූ ප්‍රසාදයක් විශ්වාසයක් ගෞරවයක් මේ අචල විශ්වාසය කෙනෙක් තුළ ඇති වුණා නම් එය සෝවාන් මාර්ගයට පත්වීම සඳහා සුදුසුකමක් බවට පත් වෙනවා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණය ඉගෙනගෙන හදාරලා ඒ ගුණීය මනාව දැනගෙන ඒ ගුණයන් පිළිබඳව විශ්වාසයක් අපි ඇති කරගන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සද්ධර්මය 84000ක් සද්ධර්මයේ ලෝකයට දේශනා කළා. ඒ දේශනා අතර එක කොටසක් තමයි සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනාව. ඒ සම්මුති දේශනාවන් අතරතුර පරමාර්ථ දේශනාවන් සමූහයක් තිබෙනවා. මේ ලෝකයේ තිබෙන පරමාර්ථ ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා ලෝකයට දේශනා කළා. පරමාර්ථ ධර්ම අතර අභිධර්මයේදී අපි ඉගෙන ගන්නවා චිත්ත, චෛතසික, රූප, නිර්වාණ කියන මාතෘකාවන් හතරක්. මේ මාතෘකා හතරට අදාළව විශේෂයෙන්ම චිත්ත, චෛතසික, රූප කියන මේ පරමාර්ථ ධර්ම ටික අපිට මේ ජීවිතයේදී අධ්‍යයනය කරන්නට පුළුවන් හඳුන ගන්නට පුළුවන් ඒ පරමාර්ථ ධර්මයන් තේරුම් අරගෙන ඒ පරමාර්ථ ධර්මයන්ගේ ගති ලක්ෂණ ස්වභාවයන් මේ ටිකත් වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා සද්ධර්මයේ ශ්‍රවණය කළ කෙනෙකුට. සද්ධර්මයේ ශ්‍රවණය කරන පරමාර්ථ දේශනාවන් පිළිබඳවත් සම්මුති වශයෙන් බුදුරජාණන් වහන්සේ කළ දේශනාවන් පිළිබඳවත් විශ්වාසයක් ගෞරවයක් ප්‍රසාදයක් අප තුළ ඇති කරගන්නට ඕන. ඒ ප්‍රසාදය ඇති කරගත්තා නම් ඒ සෝවාන් වීමට අවශ්‍ය කරන දෙවන කාරණාව ධර්මයේ පිළිබඳව ඇති කරගන්න අචල ප්‍රසාදය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගය අනුගමනය කරන ඒ ධර්මය අනුගමනය කරලා ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලබාගත් මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා සෝවාන් ආදී තත්ත්වයන්ටපත් වෙන මේ සසර දුක් කෙලවර කර සසර දුකෙන් ඈතර වුණු උත්මයන් වහන්සේලා තමයි ආර්ය මහා සංඝරත්නය කියලා සැලකනු ලබන්නේ. එවන් මහා සංඝරත්නයක් ලෝකෙ වැඩ ඉන්නවා කියලා විශ්වාස කරනවා නම් මේ මහා සංඝරත්නේ සෝවාන් ආදී තත්ත්වයන්ටපත් වුණා උන්වහන්සේලා කෙලෙසුන් දුරු කළා කෙලෙසුන් ප්‍රහාණය කළා කියලා. ඒ කාරණාව පිළිගන්නවා නම් විශ්වාස කරනවා නම් ඒ කාරණාවත් සෝතාපට්ටි මාර්ගයටපත් වීම සඳහා අවශ්‍ය කරන තවත් අංගයක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගැන අතල විශ්වාසයක් ප්‍රසාදයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්ධය පිළිබඳව දැනගෙනයි ඒ විශ්වාසය කෙනෙක් තුළ ඇති වෙන්නේ. ඊළඟට ධර්ම රත්නය පිළිබඳ විශ්වාසයක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයේ මනාව වටහාගෙන ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගැනීම. ඒ ධර්ම මාර්ගය අනුගමනය කරලා ලෝකෝත්තර තත්ත්වයටපත් වුණු ආර්ය මහා සංඝ රත්නය පිළිබඳ වූ විශ්වාසයක් ඇති කර ගැනීම උන්වහන්සේලා පිළිබඳව ප්‍රසාදයක් ඇති කර ගැනීම ඊළඟ කාරණාව. මේ කාරණා ටික කෙනෙක් තුළ තිබෙනවා නම් ඊළඟට අරියකන්තේහි සීලෙහි සමන්නාගතෝ හෝති. ආරේකාන්ත වූ සීලෙන් කෙනෙක් සමන්නාගත වෙනවා නම් ආරේකාන්ත සීලය කියලා කියන නිර්වාණය කරා අපේ යොමු කරන නිවන අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන ආකාරයේ සීලයකට. ඒ සීලය ඇති කර ගන්නට නම් අප තුල කායික සංවරය ඇති වෙන්නට ඕන. වාචික සංවරය ඇති වෙන්නට ඕන. කායික වාචිකේ සංවරය මනාව ඇති කරගෙන නිවනට සුදුසුකම් අපි ඇති කරගත්තාම ඒ සීලය අපිට උපකාර වෙනවා සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා. සීලයෙන් කරන්නේ කායික සහ වාචික සංවරය. කය සංවර කරගනිද්දී මේ කයෙන් කරන වැරදි දුස්චරිතයන් අපට අතහරින්නට සිද්ධ වෙනවා. කායික වශයෙන් කරන වැරදි අඩුපාඩු දුර්වලකම් පාලනය කරගෙන නැති කරගෙන දුරු කරගෙන ඒ සම්මරය ඇති කර ගැනීම අර කෙලෙසුන් දුරු කරන්නට නිර්වාණය සාක්ෂාත් කර ගන්නට අපට උපකාරයක් වෙනවා ඊළඟට වාචික සම්මරය අපි කතා බහ කරන වචන වලටත් කෙලෙස් සිටිවිලි සම්බන්ධ වෙනවා කෙලෙසුන් පාලනය කරගෙන කතා බහ කරන වචන වල පාලනයක් සංවරයක් කලමනාකරණයක් අපට ඇති කර ගන්නට පුළුවන් නම් ඒක සීලයට අයිති වෙන කාරණාවක්. ඒ නිසා කය සංවර කර ගැනීම සහ වචන සංවර කර ගැනීම කියන මේ කාරණා දෙක. අපිට මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන කාරණාවක්. කය වචන සංවර කර ගැනීමෙන් ඒ ඔස්සේ අපිට సంతාණිය තුල පවතින කෙලෙසුන් යටපත් කර ගන්නට පාලනය කරගන්නට හැකියාවක් ඇති වෙනවා. ඒ නිසා හතරවෙනි කාරණාව හැටියට ධර්මයේ සඳහන් කරන් මේ සමාධි සම්මත්තනික වූ ආරිකාන්ත සීලය. කය වචන සම්වර කරගත්ත කෙනෙකුට ඒ කායික වාචසික සංවරය තවත් පැත්තකින් උපකාර වෙනවා සමාධිය ඇති කරගන්නට. කය වචන සංවර කරගත්ත කෙනෙකුටයි හිත පාලනය කර ගැනීම සඳහා සකස් කර ගැනීම සඳහා දමණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන භාවනා කර්මස්ථානයකට ඇතුල් වෙන්නට පුළුවන්කම ලැබෙන. සීලෙන් සම්මරයක් ඇති වෙලා නැත්නම් එවන් කෙනෙකුට මානසික සංයමයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා කල්තබා කය සංවර කරගෙන වචන සංවර කරගෙන කය වචන දෙකේ පාලනය ඇති කරගත්ත කෙනෙකුට ඊළඟට කිසියම් සුදුසු භාවනා කර්මස්ථානයකට Tamange සිත යොමු කරනවා. මේ භාවනා කර්මස්ථානය ඔස්සේ භාවනා වඩලා මානසික ඒකාග්‍රතාවය සමාධිය ඇති කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා භාවනාවේ සමාධි භාවනාවේ අවසාන පරමාර්ථය තමයි චිත්ත ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති කර ගැනීම. ඒ සමාධිය ඇති කරගත්ත කෙනෙකුට ඒ සමාධිය උපකාර කරගෙන සමාහිතෝ භික්කවේ යථා භූතං පජානාති මේ ලෝකයේ ඇත්ත తත්ත්වයේ දකින්න ලෝකයේ ඇත්ත தත්ත්වයේ අවබෝධ කර ගන්නට හැකියාවක් ලැබෙනවා ඒ නිසා සෝවාන් වීම සඳහා වෑයම් කරන කෙනෙක් මේ මා සඳහන් කළ ආකාරයේ ප්‍රාථමික පියවර කීපයේ අනුගමනය කරලා චිත සංයමයකටපත් කර ගන්නට ඒකාග්‍රතාවයකටපත් කර ගන්නට ඕන මා සඳහන් කළ ප්‍රධාන කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ ගැන අචල ප්‍රසාදය ඇති කර ගැනීම ධර්මයේ පිළිබඳ වචල ප්‍රසාදය ඇති කර ගැනීම සංඝ රත්නයේ පිළිබඳ වචල ප්‍රසාදය ඇති කර ගැනීම ඊළඟට සමාධියට හිත කර වූ ආරිකාන්ත වූ සීලයක පිහිටීම මේ ප්‍රධාන පසුබිම සකස් කරගත්තට පස්සේ ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ වික්කු සූත්‍රයේදී පැහැදිලි කරනවා ඒ පුද්ගලයා ඊළඟට අනුගමනය කරන්න ඕන කරන ක්‍රියාකාරකම්. ඒ තමයි අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ හෝති සුප්පටිවිද්දෝ. ආරි ඥාණය මනාව දැක මනාව දැන පිරිසිඳ අවබෝධ කරගන්නට ඕන. අරියෝ ඥායෝ කියලා මෙතන සඳහන් කරනවා කාරණාව. ඥායෝ කියන පාළි වචනයෙන් හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඥායෝ කියන වචනේ අර්ථය තමයි න්‍යායපත්‍රය කියන එක. බෞද්ධයාට දීලා තිබෙන න්‍යායපත්‍රය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බෞද්ධයා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි Tamanගේ අවසාන ප්‍රතිඵලය කරගමන් කරන්නේ. නිර්වාණය සාක්ෂාත් කරගෙන. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් තිබෙනවා. මේ අංග 8 දිනු කරමින් ඉදිරියට ගමන් කරනවන ඒක තමයි ന്യാය ന്യാය පත්‍රය අනුගමනය කිරීම. මේ ආර්යෝ ന്യാය පත්‍රය අනුගමනය කරන බෞද්ධයාට ප්‍රධාන පියවර තුනක් තිබෙන අනුගමනය කරන්නට. සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනක්. මුලින්ම තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල කොටස. සීලෙන් බලාපොරොත්තු වෙන්නේ කායික සංවරය සහ වාචික සංවරය ඇති කර ගැනීම. ඒ නිසා මම කලින් පැහැදිලි කරපු ආකාරයට තමාගේ කය මේ නිවන් මාර්ගයට ගැලපෙන විදිහට නිවනට සුදුසු ආකාරයට සකස් කරගන්න ඕන, කලමනාකරණය කරගන්න ඕන. කයෙන් කරන වැරදි අඩුපාඩු දුර්වලකම් ඒ සියල්ලක් යටපත් කරගෙන පාලනය කරගෙන සංවරයකට යටත් කරගත්තාම අන කායික සංවරය ඇති වෙනවා. ඊළඟට වචන රටාව නිවනට ගැලපෙන ආකාරයට සකස් කරගන්නට ඕන. නිවනට පටහැනි ආකාරයට එදිනෙදා ජීවිතයේ කතා බහ කරන වචන වචන පාලනය කරගෙන යටපත් කරගෙන හොඳ වචන යහපත් වචන නිවනට සුදුසු වන ආකාරයේ වචන පමණක් කතා කරන්නට පෙළඹෙනවා නම් එතන තියෙනවා වාචසික සංවරය. මේ කායික වාචසික සංවරය ඇති කරගත්තාම එතන සීලය පළවෙනි පියවර. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළමු පියවර තමයි සීලය දිනු කරගැනීම. ඊළඟට සීලය ඇති කරගත්ත කෙනා ඊළඟට යනවා සමාධියට. සමාධිය කියලා කියන්නේ සිතේ එකඟකම ඒකාග්‍ර භාවය. සිතේ ඒකාග්‍ර භාවය ඇති කරගන්නට නම් සුදුසු කර්මස්ථානයක් තෝරාගෙන ඒ කර්මස්ථානිය ඔස්සේ භාවනාවක් පුහුණු කරන්නට ඕන. බුදුදහමේ උගන්වලා තිබෙනවා සමත භාවනා කර්මස්ථාන සමූහයක්. ඒ කිසියම් සමත භාවනා කර්මස්ථානයක් ඔස්සේ හොඳට භාවනා වඩලා ඒ භාවනාව තුළින් සිත එකඟ කරගෙන සමාධිගත තත්ත්වයටපත් වෙන්නට ඕන. දැන් මේ සමාධිය ඇතිකර ගත්ත කෙනා එක්තරා මට්ටමකට හිත සකස් වෙලා තිබේ. සකස් කරගෙන තිබේ. ඒ පුද්ගලයා සුදුසුයි මේ ලෝකේ පවතින පරමාර්ථ ධර්මයන් සොයා බලන්න අධ්‍යයනය කරන්න. ඉනිසා බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්නනවා සමාධින් වික්කවේ භාවේත සමාහිතෝ වික්කවේ යථා භූතං පජානාති. සමාධිය ඇති කරගත්ත කෙනා ඒ සමාධිය තුළ ඉඳගෙන යථා භූතයේ දිස බලන්නට ඕන. ඇත්ත ඇති හැටියට අවබෝධ කරගන්නට ඕන. මේ ලෝකයේ තිබෙන ඇත්ත තමයි මා මුලින් සඳහන් කළ පරමාර්ථ ධර්ම. චිත්ත, චෛතසික, රූප, තිරුවාණ කියන මේ පරමාර්ථ ධර්ම සමූහය. ඒ ප්‍රධාන පරමාර්ථ ධර්ම සමූහයේ වටහා ගන්නට නම් ඒ තමා ඇති කරගත් සමාධිය තුලින් ඒ පරමාර්ථ ධර්ම දිස බලන්නට ඕනේ පරමාර්ථ ධර්ම නිරීක්ෂණය කරන්නට ඕනේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත් කෙනෙකුට ඒ තමා සිටින සමාධිගත තත්වයේ සිට පරමාර්ථ ධර්මයන් අධ්‍යයනය කරනකොට දකින්නට ලැබෙනවා මේ සම්මුති ලෝකයේ දකින්නට ලැබෙන සුවිශේෂී කාරණා සමූහයක් තමාතුළු ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මයන් වෙන් කර හඳුනා ගන්නට ඒ අවස්ථාවේදී පුළුවන්කම ලැබෙන. නාම රූප ධර්ම දේශ බලද්දී මේ තමාගේ ශරීරයේ රූප කලාප සමූහයක් හැටියට දැකලා ඒ රූප කලාපයන්ගේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි අධ්‍යයනය කරන්නට ඕන පරීක්ෂා කරන්නට ඕන. ඊළඟට මේ ශාරීරිය තුල ක්‍රියාත්මක වෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආදී මේ රූප කලාප බාහිර පාර්ශයත් එක්ක ගණදිනු කරන ආකාරය පරීක්ෂා කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි එදිනදා ජීවිතයේ විවිධාකාරයේ කායික ක්‍රියාකාරකම් කරන හැම වෙලාවකම සිද්ධ වෙන්නේ මොකක්ද? අපේ ශාරීරිය තුල තිබෙන මේ අජ්ජත්ත කාය කියලා හඳුන්වන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන් බාහිර ලෝකයේ පවතින බහිද්ධ කායක් සමග සම්බන්ධ වෙනවා. බාහිර ලෝකයේ තිබෙන කිසියම් රූප සමූහයක් පඨවි ආපෝ තේජෝ වායෝ ටිකක් සමග සම්බන්ධ වෙනවා. අපි ඇසෙන් අවට පරිසරය බලන වෙලාවෙදි සිද්ධ වෙන්නේ මේ කාරණාව. අපේ ඇස කියලා කියන්නේ ධාතු මාත්‍රයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙලා තිබෙනවා. ඇසට කිසියම් රූපයක් ඉලක්ක වෙනවනම් පෙනෙනවනම් ඒ ඇසට පෙනෙන රූපය සකස් වෙලා තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. මේ දෙක එකතු වන නිසා මොකක්ද වෙන්නේ? අපි ඉගෙන ගන්නවා අපි ධර්මයේ. චක්කුං චේ පටිච්චේ රූපේතේ උප්පජ්ජති චක්කු විඥාන. අපි ඇහැරලා අපට පරිසරයේ තිබෙන කිසියම් රූපයක් දැස බලනකොට මේ දෙක එකතු වන නිසා මොකද වෙන්නේ? ඇහැයි රූපයයි දෙක එකතු වෙලා එතන ගොඩනේ කියනවා චක්කු විඥානීය කියලා හඳුන්වන මානසික ස්වභාවය. චක්කු විඥානයක් ඇති වෙනවා. කිසියම් වෙලාවකදී මේ චක්කු විඥානයක් නිර්මාණය වෙනවා නම් සකස් වෙනවා නම් ඒ ඒ විඥානියත් එක්ක ඒ සිතත් එක්ක ක්‍රියාත්මක වෙනවා අපි අභිධර්මයේ ඉගෙන ගන්න චෛතසික සමූහය. අපි චිත්ත චෛතසික කියලා වර්ග දෙකක් අභිධර්මයේ ඉගෙන ගන්නවා. මේ සිතක් ගොඩනගෙන හැම වෙලාවකම සමහර විටකදී ඇස ඔස්සේ ගොරනැගෙන චක්කු විඥාන වෙන්න පුළුවන්. කන ඔස්සේ ගොරනැගෙන සෝත විඥාන වෙන්නට පුළුවන්. නාසය ඔස්සේ ගොරනැගෙන ගාහන විඥාන වෙන්නට පුළුවන්. මේ ගොරනැගෙන විඥානියත් සමග චෛතසික සමූහයක් බිහි වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ආදී වශයෙන් අභිධර්මයේදී අපි ඉගෙන ගන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික සමූහය එතන ගොඩ නැගෙනවා. එහේ ඉවර කරලා ඉදිරිපස තිබෙන රූපයක් දිස බලන හැම වෙලාවකම චක්කු විඥානයක් ඇති වෙලා චක්කු විඥානයේ සමග පස්ස වේදනා සංඥා චේතනා ආදී චෛතසික සමූහය ගොඩ නැගෙනවා. එන ධර්මයේ ගැන වැටහීමක් තියෙන කෙනෙකුට අභිධර්මයේ පිළිබඳව හදාලා කෙනෙකුට මේ Taman ඇසෙන් බලන හැම වෙලාවකම ක්‍රියාත්මක වෙන මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික සමූහය දෙස බලන ඒ ක්‍රියාකාරීත්වය මනාව තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට මේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය හොඳට අධ්‍යයනය කරනකොට බුදුරජාණන් වහන්සේ එක් එක් සූත්‍ර දේශනාවලදී දේශනා කරපු ආකාරයට මේ පංච උපාදානස්කන්ධයාගේ ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන ආකාරය ඒ ඔස්සේ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. බලන්න ඇහැට රූපයක් අරමුණු වෙනකොට ඒ වෙලාවේ එක චෛතසිකයක් ක්‍රියාත්මක වෙනවා. පස්ස කියන චෛතසිකේ. ඒ පස්ස චෛතසිකේ නිසා පස්ස පත්‍ය වේදනා කියලා අභිධර්මයේ සඳහන් කරන ආකාරයට වේදනා චෛතසිකය අපතුළු ක්‍රියාත්මක වෙනවා. වේදනා චෛතසිකයේ ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට එක් එක් දේ වින්දනය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි ඇසෙන් වින්දනය කරනවා, කනෙන් වින්දනය කරනවා, නාසයෙන් වින්දනය කරනවා. මේ වින්දනය කරන අවස්ථාවවලදී ගොඩනැගෙන්නේ වේදනා චෛතසිකය. මේ වේදනා චෛතසිකය තමයි වේදනා උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ වේදනාවත් එක්කම ක්‍රියාත්මක වෙනවා සංඥා චෛතසිකය. ඒ සංඥා චෛතසිකය සංඥා උපාදානස්කන්ධයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. සංඥාවත් සමගම ක්‍රියාත්මක වෙන චේතනාවක්. ඇහැට රූපයක් පේන වෙලාවේදී එහෙන් බලන්නට ඕනෑ කියන චේතනාව. රූප සංචේතනා කියලා ඒක අපි ධර්ම විස්තර කරන්නේ. මේ විදිහට අපිට චේතනාවක් ගොඩනගෙනවා මේ අස්කන්නාසාදී ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම. ඒ ගොඩනගෙන චේතනාව තමයි සංඛාර උපාදානස්කන්ධය හැටියට විස්තර කරන්නේ. එමනම් බලන්න අභිධර්මයේ ගැන සාමාන්‍ය දැනීමක් තිබෙන කෙනෙකුට Taman මේ අස්කන්නාසාදී ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක කරන හැම වෙලාවකම අර පංච උපාදානස්කන්ධයේ ගොරනගෙන ආකාරය වටහා ගන්නට පුළුවන්කම ලැබෙනවා. වෙන සෝවාන් වීමේ අවශ්‍යතාවය ඇති කෙනෙක් භාවනා වඩලා ඒ භාවනාව විදර්ශනාවට හරවලා ඒ විදර්ශනා භාවනාව තුළින් මේ පංච උපාදානස්කන්ධේ තෝරා ගන්නට ඕනේ හඳුනා ගන්නට ඕනේ තමා තුළ පංච උපාදානස්කන්ධයේ ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. පංච උපාදානස්කන්ධය කියන්නේ එක පැත්තකින් තමන්ගේ ශාරීරියේ ක්‍රියාත්මක වෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන් ඉන්ද්‍රියයක් හැටියට ඒව ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙනකොට තමා තුළ චක්කු සෝත ගාහන ආදී විඥානයන් ක්‍රියාත්මක වෙනව පහළ වෙනවා. රූප ටික ක්‍රියාත්මක වෙනකොට ඒ ඔස්සේ විඥානයක් පහළ වෙනවා. ඒ විඥානියත් එක්ක වේදනා සංඥා චේතනා කියන මේ චෛතසිකයන් තුන ක්‍රියාත්මක වෙනවා. ඒ තුන තමයි අපි වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය කියලා ඉගෙන ගන්න. එහෙමනම් බලන්න ජීවිතයේ හැම මොහොතකම මම යම්කිසි ක්‍රියාවක් කරනවා කියලා අපි යම්කිසි ක්‍රියාවක් කරන වෙලාවේ ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ මම කියලා පුද්ගලයෙක් නෙමෙයි සත්‍යයක් නෙමෙයි මේ පංච උපාදාන ස්කන්ධය. අපිට අභිධර්මයේ තුලින් පංච උපාදානස්කන්ධය ගැන ඉගෙන ගන්නට පුළුවන්කම ලැබුණා නම් ඒ ඉගෙනගත් පංච උපාදානස්කන්ධේ භාවනාව තුළින් සමාතම අධ්‍යයනය කරන්නට පුළුවන් පරීක්ෂා කරන්නට පුළුවන් පරීක්ෂා කරන වෙලාවේ ඒ පංච උපාදානස්කන්ධේ ක්‍රියාත්මක වෙන ආකාරය එක මොහොතකදී පංච උපාදානස්කන්ධේ හටගන්නේ තවත් මොහොතකදී මේ පංච උපාදානස්කන්ධේ නැති වෙලා යන ආකාරය දකින්න හටගන්න ආකාරයත් එක්කම අපි එකෙන් ඉගෙන ගන්නවා මෙන්න උපාදාන ස්කන්ධය හටගත්තා මේකට තමයි බුදුරජාණන් වහන්සේ ජාති දුක කියලා කියන්නේ. තවත් මොහොතකදී මේ හටගත්ත පංච උපාදාන ස්කන්ධය නැති වෙලා යනවා භාවයටපත් වෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධයාගේ අභාවය තමයි බුදුරජාණන් වහන්සේ මරණ දුක හැටියට දකින්නේ. මේ හටගන්න පංච උපාදාන ස්කන්ධයන් විනාශ වෙනකොට අඩු වැඩි වෙනකොට විපර්යාසයන්ට ලක් වෙනකොට උච්චාවචනයන්ට ලක් වෙනකොට. ඒ අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ ජරා දුක හැටියට දකින්නේ. එහෙමනම් මෙන්නේ විදර්ශනා භාවනා වඩලා. ඒ විදර්ශනා භාවනාවෙන් පංච උපාදානස්කන්ධය වෙන් කරලා හඳුනාගෙන ඒ පංච උපාදානස්කන්ධයාගේ ජාති ජරා මරණ කියන මේ අවස්ථා තුන කෙනෙකුට දකින්න පුළුවන්කම ලැබුණා. අන්න ඒක තමයි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අර අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිත්තෝ හෝති සුප්පටිවිද්දෝ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වන්නේ ප්‍රඥා කොටස සීල සමාධි ප්‍රඥා කියන තුනෙන් ප්‍රඥා කොටස. පඤ්ඤාය සුදිත්තෝ නෝනින් දකින්නට පුළුවන්කම ලැබෙනවා. පංච උපාදාන ස්කන්ධයාගේ ජාති ජරා මරණ මේ සියල්ලක් නෝනින් දැකලා සුප්පටි විද්දෝ මනාව අවබෝධ කරගත්තාම අන්න සෝතාපන්නෝ හෝති අවිනිපාත ධම්මෝ සෝතාපන්න තත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධේ මනාව දැකපු පුද්ගලයාට මෙතන මමෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ කියන අවබෝධය ඇති වෙනවා. මම කියන හැඟීම නැති වෙලා යනවා. මමෙක් නෑ පුද්ගලයෙක් නෑ කියන හැඟීම නැති වෙලා යනකොට ඒ නැති වෙන්නේ මොකක්ද සක්කාය දිට්ඨිය. එහෙමනම් බලන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා. ඒ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමෙන් සෝතාපන්න තත්ත්වයට පුත්පත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මේ සූත්‍රයේ සඳහන් වෙන මේ කරුණු කාරණා ක්‍රියාත්මක කිරීම. එහෙමනම් සීලයක පිහිටලා සමත භාවනාවක් කරලා සිත ඒකාග්‍ර කරගෙන ඊළඟට ඒ ඔස්සේ විදර්ශනා භාවනාව වඩලා විදර්ශනා භාවනාව තුළින් පංච උපාදානස්කන්ධේ මනාව වෙන් කරලා හඳුනාගෙන ඒ පංච උපාදානස්කන්ධයගේ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ මනාව දැකලා ඒ ත්‍රිලක්ෂණ අවබෝධය ඔස්සේ එතන කෙනෙක් නෑ පුද්ගලයෙක් නෑ සත්‍යයක් නෑ මේ ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය මෙතන කෙනෙක් නැත්නම් පුද්ගලයෙක් නැත්නම් මමයි කියලා කෙනෙක් නැත්නම් සක්කාය දිට්ඨියයි ඒ ප්‍රහාණය වෙන්නේ. ඒ නිසා මේ ආකාරයට සක්කාය දිට්ඨි කියන සංයෝජනේ ප්‍රහාණය කරගත්තොත් ඒ සක්කාය දිට්ඨිය සමගින් ක්‍රියාත්මක වෙන්නේ විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ අනිකුත් සංයෝජනයන් අපට ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. කවදා හෝ දවසකදී මේ සංයෝජන තුනම ප්‍රහාණය කරගත්ත දාට අන්න නිවන් මාර්ගයේ පළමුවන සම්දිස්ථානය වන සෝවාන් මාර්ගඥානීයට පත්වන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ මා සඳහන් කළ වික්ඛු සූත්‍රයේ සඳහන් වෙන මේ කරුණු කීපේ ඔබේ ජීවිතයට ඔබ සම්බන්ධ කරගන්න. ඔබ සිල්ලතෙක් බවට පත් වෙන්න ඒ සීලය තුලින් ඊළඟට සමත භාවනාව ආරම්භ කරන්න. සමත භාවනාව ආරම්භ කරලා සමතේන් ඇති කරගත්ත චිත්ත ඒකාග්‍රතාවයේ ඔස්සේ විදර්ශනා වඩන්නේ පංච උපාදානස්කන්ධය දකින්නේ. පංච උපාදානස්කන්ධය ප්‍රත්‍යක්ෂ කරගෙන එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දැක ඒ ඔස්සේ ඔබ තුල ගොඩනැගී පවතින සක්කාය දිට්ඨිය ආදී සංයෝජනයන් ප්‍රහාණය කරගන්න. ඒ සංයෝජන ප්‍රහාණය කිරීමෙන් සෝවාන් මාර්ගඥානීයටපත් වූ සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ වැඩපිළිවෙල ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරගෙන මේ බුදුදහම තුළින් ලබාගත හැකි උපරිම ප්‍රතිඵල ලැබෙමින් ඉක්මනින් මේ මාර්ගඵල නිවන් අවබෝධ කරගනිමින් මේ සංසාර දුකෙන් ඈතර වීමේ ප්‍රාර්ථනාව ඔබ ඇති කරගන්න. මේ ධර්ම මාර්ගයේ ක්‍රියාත්මක කරමින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙල්ල උදා කර ගන්නටම හේතු වාසනා උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ධර්ම ශ්‍රවණී කළ සෑම සියලු දෙනාටත් නමින් අභාවයටපත් වුණ හැමටත් මේ උදාාරතර කුසල බලයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුවයෙන් සැලසේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු සෝවාන් මාර්ගය ගොඩනැංවෙන ආකාරය පිළිබඳව එම උතුම් වූ ධර්මදේශනාව පවත්වා වදාළ ගරුත්තර ධර්මදේශකයාණන් වහන්සේ අතුරුගිරිය ඔරුවල ධර්මාශ්‍රම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පණ්ඩිත පූජනීය තලගල ධම්මගවේෂී ස්වාමීන් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි රැකවරණ ලැබේවා අපි සාදු නදින් ආශිර්වාද කරමු සදහවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි